අප තථාගත සම්මා සම්බුදුන් වහන්සේ විසින් ලෝක සත්‍යයට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර සිස්ස ධර්මය අට ධර්ම නිර්කමන පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ සියයන් විවර කරමින් වහරක ගෝණගල්දෙනිය අරිය දින්කාස්මාරිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අවිරතාලංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන කිද්න ධර්ම සාකච්ඡා අනුසයුක්ත කීට අඩංගිය අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින් මා විසින් සම්පාදනය කරන ලද නිවන් වටන පිළිසදහම් සංයුක්ත ඇතිලේ තා හත්වන සංයුක්ත ඇතියයි මේ. මෙම සංයුක්ත ඇති විශේෂත්වය වන්නේ මෙහි අගට ඉදී ඇති දේශනා 10 පාරයන් වහන්සේ පැවිදීමට පත්වීමට ප්‍රථම පාත්තනද දේශනාවීමයි. කර්මස්ථාන ලබා ගැනීමටත් ධර්මයේ සම්බ්‍රාමණයට ඇති ගැටලුන් සාකච්ඡා කර ගැනීමට සෑම සෙන්සාදා දිනවලදී උදේ 9 සිට පවතුන ලබන විශේෂ බුද්ධ පූජාවේ පසුවත සෑම මාසෙක ඔයා පසළොස්වක පොය දිනවලදී පාස්තන සීල ව්‍යාපාරයන් මවුලි ගැඹුරු වෙනවා. ගමන් මාර්ගය. නිට්ටමයේ සිට මාර්ග අංක 348 රුවන්වැල යන බසයකින් පැමිණ ගුණකන්දනි හන්දියෙන් දැස වස්නාගුණ කාරේ යාර 200ක් පමණ පැමිණෙට අරිය රින්දක්ෂණය හමු වේ. තම වාහන වලින් එන අය නිට්ටමයේ සිට රුවන්වැල පාරේ පැමිණ කුරාපල හම්පියම් වකට හැරි එතැන් සිට කිලෝමීටර් 9ක් පමණ පැනට ඕනකල් දෙනිය හම්පිය හමු වේ. එම හන්දියෙන් වමට හැරී යාර 200ක් වමට බැවින්ට හරියටින් තාක්ෂණීය වූයේ. දැන් අපි මෙම සංයුක්ත පැටියේදී ධර්ම සාකච්ඡාවලට සම්බන්ධ වෙමු.